සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එක තැනක පෙන්ලා දෙනවා සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ පහ ඒක ඉන්දිය ධර්මයක් ඉඳලා ඉන්දිය ධර්ම කියලා බල ධර්මයක් වඩපත් වෙනවයි කියලා කියන්නේ සඳහන් කරනවා සද්ධාව ඉන්ද්‍රියක් වා ඉඳලා සද්ධාව බලයක් වඩපත් වෙන්නේ අසද්දේන කම්පතිචි සද්ධා බලං කියලා කියනවා. තමන්න කවදාකවත් නැති විච අශ්‍රද්ධාව බලයි. හිතා ගන්න බැරි විදිහට මේ පාපතර හිතවිලි එනවා. කවුද බුදුහාමුදුර කියන්නේ? මොකටද බුදුහාමුදුර? අපට ওই ධර්මයෙන් ඇති වැඩේ මොකද්ද? සංඝයා කියලා ඕනේද සීලයක් අවශ්‍යද කියලා? අර උදේට කොටනකගෙන ආපු සාදු චරිතයේ සද්ධාව නැති වෙනවා. ඒකේ වෙලාවට අරුමියට පශ්චත්තාපයක් ඇති වෙනවා. මං වගේ කෙනෙකුට මේ මොනවද පරිදි කියලා අෂ්ටත්තාව පහළ වෙච්චාම උංගා සැලෙන පටන් ගන්නවා. සාරිපුත්‍ර සාංශය සඳහන් කළ තියෙනවා ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් කියලා කියන්නේ අශ්‍රද්ධාව පහළ වෙනකොට සැලෙන මනස කියන කෙනාගේ ශ්‍රද්ධාව තාම වැඩ කරන්නේ ඉන්ද්‍රිය මතයි. ඒක නොසැලෙන මනසකට ආවට පස්සේ ශ්‍රද්ධාව බලයක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව කියන කොටත් හොඳයි. නැති වුණත් නොසැලෙන මනසක් තියෙනවා. දන්නවා ශ්‍රද්ධාව කියන්නේ අනිත්‍ය ධර්මයක් වෙලාවක තියෙනවා. තියෙනකොට හොඳයි නැතිකොට නරකයි නෙවෙයි. තියෙන කොටයි නැති කොටයි නොසැලෙන මනසක් ඇති කරගන්න ඕනේ. ඒක නිසා මේ මිනිස්යාට මේ බණ අහන්න ඉස්සර වෙලා එහෙම නැත්නම් මේ සම්මාදිට්ඨිය පිළිබඳ හැඟීම ඇති වෙන්න ඉස්සර වෙලා හැම වෙලාවෙම සුචරිතවාදී වෙන්නේ සද්ධාව හොඳ දෙයක්. අසද්ධාව නරක දෙයක්. ඒ නිසා අසද්ධාවේ කම්පා වීම අයිතිවාරිකමක් කරගන්න. මොහොත ධර්ම විචක්ෂණ භාවය අත්තාවෝ මාගේ සාධිකතු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අසද්දේන කම්පතිති සද්ධා බලං. ශ්‍රද්ධාව ඉන්ද්‍රිය මට්ටමින් බලමට්ටමටපත් වෙනවා කියලා කියන්නේ අශ්‍රද්ධාව ඇති වුණාට ඔකට පශ්චාත්තාප කරන්න එපා. හේතු කර්ම බලන්න හේතු කර්ම කොට වෙච්චාම ආය සත්‍යාව එයි. කනගාටු වෙලා නිකටල්ලේ කියන අඬන්න ගත්තොත් වෙන්නේ මොකද? දිගින් දිගටම දිගින් දිගටම ජීවිතේ කාලකන්ණි. ඒකෙන් අපිට ඊගාව චිත්තක්ෂණයටවත් නැවම මුණ දී ගන්න බැරිව. ඒ නිසා සද්ධාව තියෙනවා නැතත් නොසලෙන මනස. ඒ වගේම වීර්යය ගැන කතා කරනකොට කියනවා කුසීතේන කම්පතිති වීර්ය බලක්. මුදුතෝ නිදි කියලා වැටෙනවා. එහෙම නැත්නම් සක්මන් කරන කොටක් වෙනවා පැද්දිලා විසි වෙනවා. එහෙම නැත්නම් මොන විදියකින්වත් තරමට මොන කියන්නද? ඒකෝට හරි ලැජ්ජාවකටපත් වෙනවා. තනියම ඉන්නවනම් පොට්ටේට වලින් කියලා එහෙම මහන්සි වෙනවා. පිළිදක් එක්ක හිටියෝ. සමුහ භාවනාවට ගියෝ. ඉතින් ලුණු මල්ල වගේ වැක්කරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් නැගිටලා බලනට හරි ලැජ්ජාවක් පාල වෙනවා. මම වගේ කෙනෙකුට තරම් නැහැ. මෙහෙම කොහොමද ඉන්නේ කියලා අර වීර්ය නැතුව ලීන හිත පහළ වෙච්චාම සීන මිත්‍ය පහළ වෙනකොට ඒක මේ වහ කණ්ඩ හිත. ලැජ්ජාවේ පතුලටම දාපයි. ඉතින් සාරිපුත්තු සාන්ති සඳහන් කරනවා අන්නේ වගේ කුසීත හිත පහළ වෙච්චාම සැලෙන මනස තියෙනවනම් ඒ වීර්යයට කියන්නේ වීර්ය ඉන්ද්‍රිය කියලා. කුසීත හිත පහළ වෙච්චාම නොසැලෙන මනස තියෙනවනම් ඒකට කියනවා වීර්ය බලය. ශ්‍රද්ධාව ගැන එහෙමයි සතිය ගැන කියන එක තමයි ශ්‍රේෂ්ඨම කියවන තමාදීන කම්පතිති සති බල. අප්‍රමාද කියන්නේ සතියනේ. නමුත් අපි අනන්ත දවසේ වැඩ කරනකොට පරියන්ක ඉන්නකොට සක්මණ ඉන්නකොට අහුවෙනවා අප්‍රමාද අවස්ථාව. අසත්‍ය අවස්ථාව. හම්බෙච්ච ගමන් චිස්කේ. බදලජ්ජ බයක් පහළ වෙනවා. මම මේ නිවාඩු දාගෙන ඇවිල්ලා රිට්‍රීට් එකට ඇවිල්ලා කොහොම බලමු. හිතපිට ගියා. කොහොම බලමු සද්දා සද්දකට හිත ගැටුණා. වේදනාව හිත ගැටුණා කියලා අර සතිය කැඩීම පිළිබඳව විශාල ලැජ්ජාවටපත් වෙනවා. අනේ මේ සතිපට්ඨාන කරන්න ඉස්සලා ඒවා දන්නෙත් නැහැ. කිසි බයක් නැහැ. මේ දුක තිබුණේ නෑ අපට. මේ සතිපට්ඨාන කරන්න ගියාට පස්සේ ආපු දුකක් තමයි මේ කොහෙදෝ නැති සත්‍යයක් ඉස්සරහින් කියන්නේ සත්‍ය ගැත්ම කියලා දැන් අඩ. මේ සත්‍ය බුදුහාමුදුර අපිට දීලා තියෙන නිවන් දකින්න දැන් සත්‍ය අපිට දුක පිණිස පිටලා. ඒ නිසා ඒ නයිවිසට මෙන්න මේක තමයි. ප්‍රතිවිෂ එවැනි සතිය කැඩිච්ච වෙලාවකත් සතිය කැඩිච්ච බව දන්නවනම් විශේෂයෙන්ම මට නොසලී ඉන්න බැද්ද කියලා බලන්න පුළුවන් නම් ඒකට කියනවා සති බලය. ඉතින් මේක හම්බුනාට පස්සේ මම මෙහෙම කියන්නේ කොහොමද නෑ. ඒත් මට හිතුණා අර ඥානපෝන්ති ස්වාමීන් වහන්සේගේ Power of Mindfulness කියන පොතට අනිවාර්යයෙන්ම තිබිය යුතු කොටේෂන් එකක් කියලා. මොකද ඒ සංස්ථාවත්ම ලක්ෂණට ඒ වචන එළියලා තියෙනවා සති බලය කියලා සිහියේ බලමයි මේ කියලා මේක පොත පරිවර්තනය කරා තුනට ඒ බවවත් දන්නේ නැතුව ඒ බෞද්ධ සංක ප්‍රකාශ සංකේ දැන් පොත දෙවෙනි සැරට පරිවර්තනය කරලා තියෙනවා සත්‍යමත් භවයේ බලය කියලා කතුරු දෙන්නේ මේක දැනගවත් මේ කොටේෂන් එක නැත්නම් මේ බුදුජානනාථගේ නෙවෙයි මේකත් තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ තියෙන පටිසම්භිදා මාර්ගයේ සමාදේන කම්පතිති සති බලක්. පස්සේ අපි නිස්සාරණමනේ ලෝකෝත්තර ගත්තා මේක. නිසනවනේ දැන් අපි ගහන්නේ පමාදේන කම්පතිති සති බල. ප්‍රමාදයටපත් උනා පත් උනා කියලා නොසැලෙන මනස තමයි සති බලය කියන්නේ. ඉතින් මම කැමති මේක පිළිබඳව පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඒක මම දන්නවා පැහැදිලිවම නිරෝධ සත්‍ය නැති වුණාට මේ භාවනා ජීවිතේ ගොඩාක් ටෙන්ෂන් එක බසන්න. ඒ මොකද්ද? අපි අරමුණේ ඉන්නවා. අපි ගන්න නිදර්ශනයක් විදිහට ආනාපානිය. ආනාපානිය ඉන්නකොට ඔන්න අපට දන්නේම නැතුව අපිට හිතවිල්ලකට යනවා කියන නිදර්ශනයක්. දැන් හිතවිල්ල ඉන්නකොට ඒක පාට අපිට සිහිපත් වෙනවා. මම හිල් අරගෙන වාඩි වෙලා හිතේදී මූල කර්මස්ථාන. මම හරිනම් ඉන්න ඕනේ. ආස්වාද ප්‍රසන්න මො දැන් හිත තියෙන්නේ කොහෙද? මොකක් හරි අතිගණාගත හෝ රාග දෝෂ හෝ හිතවිල්ල කියලා ඒ හිත හිතනකොටම අපි හිතම ආපහු එනවයි කියලා ආස්වාද ප්‍රසවාසයට එතකොට මේ සිද්ධිය අපි විවේචනය කරලා විග්‍රහ කරලා බලුවොත් අරමුණේ අරමුණ කියන්නේ මෙතන මොකක් කරත්තානේ අපි ගම ආනපානේ ආනම් ආස්වාසය කියලා ගමු නැත්තම් පැටලෙවි කියලා ආස්වාසයේ තිබී දුහිත හිතිලක කඩා යෑම අසතිය වෙනවනේ ප්‍රමාදයක් වෙනවනේ ඒ ප්‍රමාද වෙනකොට අපි දන්නේ නැහැ දන්නවනම් වෙන්නේ නැහැ මේ වැඩේ. ඔන්න ඊට පස්සේ ඒක දිගේ කක කක කක කරා. පිටිවිලදී කක කක යනකොට මොකද්ද තනකදී අපිට වැටෙනවා something wrong somewhere. මොකක් හරි අපුට්ටයක් කියලා කියනවා. තේරෙනවත් එක්කම හිත ආපහු අපේ තුම ආයෙත් ලැජ්ජ බයක් ඇති කරගෙන ආස්වාසයට ආවා. ඒකට යෝගාවචරයට පුළුවන් ඕනනම් ආස්වාසයේ තිබෙන හිත සතිය කැඩිලා ප්‍රමාදයට වැටෙනවා කියලා ඕනම කනගාටු වෙනවා. එහෙම නැත්නම් කැඩුණු බව දැනගෙන මගේ හිත ආපහු මට සතියට ආස්වාසයට ගන්න පුළුවන් කියලා සතුට වෙනවා. කවුද බලන්න හිතලා මේ සතුට වෙන පැත්ත ඉස්සර කරන කනගාටු වෙන පැත්ත පුංචි කරගන්න සම්යද්දෘෂ්ටි තියෙන්නේ එන්නේ නැහැ හැමදාම හිත පිට යනවා කියලා ඉෂාත පැදගෙන පපුවට ගන්න ඇඬුවට හිත පිට යන සෑම චිත්තක්ෂණයක් පාසා නැවත හිත අරමුණට එනකොට තියෙන්නේ බෑ නැත්තම් මේ චිත්ත සම්පූර්ණ වෙන්නේ නැහැ කවදාකවත් අපිට හිතක් පහළ වෙනවද සතිය නැති බව දැනගෙන හිතෙන්න තියෙන බව දැනගෙන දැනගත්ත ගමන් හිත ආපහු අරමුණට එන එක නම්බු කළ යුතු වටිනා ගුණයක් මේක මම කවුරුත් ණයටගත් එක්කුත් නෙමෙයි බුදුහාමුදුරු දීපෙක්කුත් නෙමෙයි මම මෙතෙක්කල් භාවනා කරපු නිසා මගේම මගේම අත්තරකින් සාහදුක එකක් කියලා කවදාකවත් අපි සතුටු වෙන්නේ මේ සතුටු වෙන්න පටන් අරගත්තොත් අපිට මේ සතුට පරයක් එක්ක ගන්න සක්මනේ ගන්න පුළුවන් ඉඳලා වැඩලක් ගන්න පුළුවන් විශේෂයෙන්ම වර්ධිනකොට එන සතුටක්. එතකොට වෙන්නේ මොකද්ද? පමාදීන කම්පති. පමාවට ගියා තමයි පිට ගියා කියන කනගාටුවට වැඩිය ඒහා සමානව අපව අරමුණට ගන්න පුළුවන් වුණා කියන සත්‍ය විතරමයි අපි බලන්නේ. ඉතින් ගැන ගණන් ගන්න. ඒකට ඒක සමාදම් වෙන්නේ මේක තමයි සති බලය කියන්නේ. ඒ සාමාන්‍ය මේ පාඩම දන්නේ මේ දෘෂ්ටි නැතිගෙන සත්‍ය කැඩෙන හැම වෙලාවෙම පච්චත්තාපේ. කවදාකවත් මේ කැඩිච්ච වාරයක් පාසාවකට ගන්න පුළුවන්කම මත කරන්නේ. මේක ගොඩේ සාහිත උගන්වන ක්‍රමයක්. ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියනවා නිකන් අස්වසාලන්ද කවුරුහරි කියනවා මට හරියට හිතේ මම රකේ කරනවා කියලා කියනවා මූල කර්මස්ථානයේ තිබිච්ච හිත හිතවිල්ලකට කැඩිලා ඒ බව දැනගත්තට පස්සේ ආය මූල කර්මස්ථානට ඇවිල්ලා තිබුණ තැන ඉඳලා වැඩ කරගෙන යනවා නම් හිතවිල්ලෙන් බාධාවක් වෙලා නැහැ කියලා හිතනවා. ආපහු මූල කර්මත්තන්ට ගන්න බැරි නම් හෝ මුලක ඉඳලා හදාගෙන යන්න වෙනවා නම් අන්න බාධාවක් එනවා. එතකොට මේ කියන උපදේශයේ තේරුම් ගත්ත යෝගාවචරේ කල්පනා කරලා බලනවා නම් හිත අරමුණ යනවා. වේදනාවට හරි සද්දකට හරි හිතවිල්ලකට හරි මෙතන අපි. හිතවිල්ල නිදර්ශන ගත්ත හිතවිල්ලකට යනවා. ගිය ගමන් ආපහු ඇවිල්ලා අරමුණ හිත අරමුණට තිබුණු විදිහටම මූල කර්මස්ථානය නැත්නම් ආස්වාසේ මුල බඳාක බලන ගතිය තියෙනවා නම් මේ ගුරුවරයා විසින් දෙන උපදේශය අනුව මේක නම් හිත කැඩුනා කියලා හිතනක් කරගන්න නැතුව මේ හිත පිට යන්නේ හානියක් වෙලා වෙලා නැහැ කියලා හිත හදාගත්තොත් ඒ යෝගාවචරණ තේරෙයි ලෝකේ තියෙන මොන්න තරම් හිතවිලි ආවත් මේ සතිය කියන ආයුධයට යටයි අපි හිතවිලි උදේ ඉඳලා හැන්ද වෙනකම් කොච්චර දාන්න හරිද? කමක් නැහැ. රාග වෙන්න අරින්න, ද්වේෂ වෙන්න අරින්න, මෝහ වෙන්න අරින්න. නමුත් අපි පුරුදු කරපු සත්‍ය බලමහිනේ කියලා කියන්නේ. නිකන් ගමේ පොටි ඉඳලා කියනවා නම් වලංකාරයට සුමානක වැඩ පොළු කාර්යයට වරුවයි. නිලන එකයි කියන කොනක ඉඳලා කොච්චර වලං හැදුවත් පොල්ලක් ගත්තාම නේද? ඔගේ ඕන තරම් හිතපන් මම නෙවෙයි ගණන් ගන්නේ මම අගේ කරනවා හිතවිල්ලක ඉඳලා ආපහු අරමුණ දෙන්න බලන්න විතරයි. කියන මේක තේරුම් ගත්තොත් ඒ මනසට තේරෙනවා අන්නේක තේරුම් ගන්න වෙලාවේදී හම්බෙන නිරෝධය හම්බෙන වෙලාවේදී හම්බෙන සැප මුදා හැරීම අත්හැරීම ආලය හැරපීම මොකෙද? සතිය පිළිබඳ ආලය හැරපීම. ඒතකොට සති ඉන්ද්‍රිය අතහැරලා අපි දැන් අල්ලන්නේ සති බලයක්. ඒකට මාර්ගය පිළිබඳ කොච්චර අවබෝධයක් ඇතිවද කියලා බලන්න. ඉතින් ඒක වෙන්නේ අර වැරද්දකුත් වෙලා හරි පාටට අරගෙන ඒක මෙතෙක් කල් කෙරුවා ගණන් ගත්තේ නෑ දැන් ගණන් ගන්න. දැන් ඒක සමාදන් වුණා. දැන් ඒක තේරුම් ගන්න. තේරුම් ගත්ත ගමන් තමයි තේරෙනවා මේ දේ කොච්චර සිද්ධ වුණා. ඒකට සාදු කියලා සමාදන් වෙනකන් ආනිසංස නැහැ. ඒ තරමටම අකාලිකයි මේ ධර්මය. මේකයි අකාලිකයි කියලා කියන්නේ යම් චිත්තක්ෂණයක චිත්තක්ෂණ කියලා හිතලා නෙවෙයි වැඩේ වෙද්දිම තමන්ගේ පුරුද්දට ආපහු සතිය අරමුණට ගන්නකොටම හා මේක තමයි මේ සති බලය කියලා කියන්නේ මට මෙතෙක් කල් තිබුණ සති ඉන්ද්‍රිය දැන් නම් මේක බලයක් වෙලා කියනවා කියලා වෙච්ච වැරද්ද වැටක දාලා අර පිළියම් කරගත්ත පැත්ත කල්පනා කරන්න පටන් අරගත්තොත් මේ යෝගාචරයම දාදු කැටයක් දානවා ආය දුකක් එනකම් බලන්නේ ආය හිත පිට යනකම් බලන්නේ මේක නැවත සාති කරලා කොච්චර ගන්න හිත පිට යන මහා කාලකන්නිකමක් මහා ශූන්‍යමක් මහා පශ්චාත්තාපය මේක දැනගත්තට පස්සේ කියයි හම්බට හිත පිට යන ඵලයක් මම බලාගෙන ඉන්නවා පිට ගියේ හිත එන්නේ කොහොමද කියලා මේ ලෝකෙ මෙතුවක් කල් හොයාගත්ත සෑම විද්‍යාත්මක නිෂ්පාදනයක රහස උතන තියෙනවා. එක් එක්ක විද්‍යාත්මක නෙවෙයි හොයා ගන්නවා. හොයන අතර පස්සේ තමයි ඒක විද්‍යාත්මක. ඔක්කොම පොත්. අහම්බෙන් ඩොක්කලා හම්බ වෙනවා. හම්බුනාට පස්සේ මේ මනුස්සයාගේ තියෙන විශිෂ්ටත්වය තමයි කාඳුනගන්නේ. අපිටත් ඔය විද්‍යාත්මක හොයන හැම දෙයක්ම හැම මොහොතකම වෙනවා අපේ තියෙන දේ අපි ඒක පේටන්ට් රෙකෝඩ් කරන්න යන්නේ නැහැ ටීවීස් එකක් දෙන්නේ නැහැ අඳුරගන්නේ නැහැ. උදේින්ලා හැන්ද වෙනකන් අපි දකින හැම හීනම විශාල චින්තනයේ විශිෂ්ටාංග. අපි දන්නේ අපි ගණන් ගන්නෑ. මොකද ඒකෙන් අපිට ලොකු ආඩම්බරයක් එන්නේ. ඒ කනගාටු වෙන්න කියනවා නෙවෙයි මම කියන්නේ මේ විද්‍යාත්මක නිෂ්පාදනය කියලා කියන පොට්ටේ කියන්නේ මම කතා කරන්නේ. එක්කෙනෙක්වත් විද්‍යාඥයෝ නෙවෙයි ඌව හම්බ වෙනවා. ඔක්කොම පයින් විදගෙන යන පයයක් පිච්චි දේවල්. මුත් හරුවචනාදී එකම විද්‍යාවක්වත් නෙවෙයි ගත්තේ ඌ අවිද්‍යාව මෙන්න විද්‍යාව මොකද්ද? මේ නොසැලෙන මනස. මේ නොසැලෙන මනස අවබෝධ කරන්නේ දැන් මේ කියන කොටත් මොනවද අවබෝධ වෙනවා ඇති. නමුත් ඒක නෙවෙයි මේ කතා කරන්නේ. හරියටම පරියන්කේදී හිත පිට ගිය වෙලාවක අහකාලයක පාරට ඒක තේරුම් අරගෙන හිත පිට ගියා කියලා ආපහු අරමුණට එන එක යන්ත්‍රයෙන් පිටින්නේ. අන්න එක්කොටම මේක අවබෝධ කිරීම නිසා හිතේ මුදා හැරීමක් සිද්ධ වෙනවා. එක්කොටම අර කියපු වචනේ මේ අහන බණ Taman ඒක හොඳයි කියලා පිළිගත්ත චින්තාමය ඥානෙ කොටුපත. ඒක පන්නරයක් කියනවා. මේ දෙක අතර කාල පරතරයක් නැහැ. මේක අකාලිකව සිද්ධ වෙනවා. මෙවැනි අකාලික වී එකකින් යන්න බෑ. බොහෝම ගාණක් වෙනවා. ඊට පස්සේ සත් සමාධිය ඔච්චරමයි කියන්නේ. මම හිතනවා මේ සත්‍ය පිළිබඳව මම දීපු නිදර්ශනය කෙනෙකුට අච්චත මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන ක්‍රමයේ හැටියට හිතා ගන්න පුළුවන්. ප්‍රඥාවෙත් ඔච්චර. ඔච්චර ශ්‍රේෂ්ඨ බුද්ධිමත් කතියක් වුණත් මේ ප්‍රඥාව කියන්නේ දුක්ඛ සත්‍ය කොටසක් නිත්‍යද යනවා. ඒක නැති කරන්න හදන්න යන්න බෑ. එතකොට ඒක අනවශ්‍ය දුකක් වඩපත් වෙනවා. ප්‍රඥාව එයි යයි. අපිට පුළුවන් බලන්න ඕනේ ආවත් එකයි නාවත් එකයි සමසිත එකයි. ඉතින් මේකෙදි මම වාක් වෙලාවට මතක් කරනවා අර ගියා ගිලා හාමුදුරන් කරපු ආරාධනාව. ස්වාමීන් වහන්සේ අපේ ජීවිත පිටකවත් තියෙන වැඩියොත් හොඳයි. නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි ස්වාමීන් වහන්සේ කියනවා. ඕක තමයි සාධියටත් කියන උඹ හිතියත් හොඳයි. ඔබ නොහිතියත් හිඳයි නොහිතියත් වැඩියත් හොඳයි කියලා කියන එකයි. ඒතර සතියට අපි වාල්කම් කරන්න ඕනේ. සතියට දාස වෙන්න ඕනේ නෑ. <clears throat> අපි උත්සාහ කරන උත්සාහ කරන නිසා නේද මෙතෙන් සතිය ඉන්දියා පාඩපත් කරගත්තේ. මොකද සති බලයක් පාඩපත් වෙන්න අපි ටිකක් සෙල්ලක්කාර වෙන්නේ. අපි ටිකක් රැඩිකල් වෙන්නේ.